අතිගරු පූජනීය මූලාසනස්ස මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරේ ඒ පින්වත් ජනාධිපති නීතිඥ ආතර සමරිතේකර මෙතුමානම් ප්‍රධාන තම මාතාව දරු පිරිසනේ ඥාති මිත්‍ර හැම දෙනා මිස්පාසු වෙලා ගොඩනගා ගන්නා ලද මේ අභිනව කුටිසේනාසනය සතර දිගින් සැමිනි නොසැමිනි සුකේසල ශික්ෂාකාමි යෝගාවචර මහා සංඝ රත්නයේ වෙත සංඝ සතුවට පූජා කිරීමට දැන් සූදානම් වන්නේ මේ වෙලාවේ අපේ සිතේ පහළ කරගන්නට ඕනේ අවුරුදු 2593ක් තිස්සේ මෙතෙක් කල පහළ වූද මතුවනාවේ තේ අවුරුදු 5000 පිරිනැතුරු පහළවන්නා වූද තුන් කාලයටයි අනන්ත ගුණ ඇති අනන්ත සංඛ්‍යා ඇති අෂ්ඨාරි කුජ්ජල මහා සංඝ රත්නයේයි මේ වස්තුව පූජා කෙරෙන්නේ මේ කුටි සේනාසන පූජාවෙහි පරමාර්ථයේ සම්බුද්ධ ශාසනයෙහි සීල සමාධි ප්‍රඥා ගුණ පෝෂණය කරන වඩන සමථ විපස්සනා භාවනා වැඩන ධර්මාඥාන භාවනාඥාන වඩන සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට ඒ උත්තරීතර ලෞකික ලෝකෝත්තර විශාස විශේෂාදි ගමයන් සාක්ෂාත් කර ගැනීමට උපකාරී වීම පිණිසයි මේ කුටි සෙනසුන සකස් කරලා පූජා කරන්නේ. ඒක නිසා දැන් මේ මූලාසනත් වැඩි ඉන්නේ ඒ කල්යාණී යෝගාසන සාස්ත්‍රාවේ මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කල්යතු අද මේ දිනේට වඩිනවා කියලා නියමයක් තිබුණේ නැතත් අද මේ පින්කම කරන අපේ පින්වත් සමරසේකර මෞපිය දෙපළ ඇතුළු සෑම දෙනාගේ පුණ්‍ය භාග්ය නිසාම අද මේ මූලාසනස්සේ වඩා හිඳුවාගෙන මේ පූජා සිද්ධ කරන් ලැබීම විශාල පුණ්‍ය ලාභයක් පුණ්‍ය භාග්යක් කියලා අපි සන්තෝෂයෙන් සිහිපත් කරමු. ඒකම මේ ස්ථානයේහි සුකේසල සිද්ධාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේලා 89කට ආසන්න පිරිසක් කුටි සෙනසුන් වල වැඩ ඉඳගෙන නිවන් මඟ ගමන් කරනවා. ඒ මේ නිවන් මඟ ගමන් කරන්නා වූද මතු ඉදිරියට මේ පැමිණෙන්නා වූද ලජ්ජේ සුඛේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ඥාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල වඩමින් විදර්ශනා ඥාන වඩමින් කෙලසුන් ජයගෙන මඟඵල නිවන් සුව ලබනු පිණිස අප මේ පූජා කරන ආවාස පූජාව සෙවණක් වේවා උපකාර වේවා ප්‍රත්‍ය වේවා කියන මෛත්‍රියත් පහළ කරගන්න අතරතේ සම්්‍යක් මාර්ගයට පිළිසන් බැරි සුපතිපන්න ගුණ සමන්වාගත වූ අස්කාරි පුජ්‍යල මහා සංඝරත්නයේ මේ ආවාස කුටිය පූජා වේවා එදු මාර්ගයට පිළිපන් බැවින් උදි ප්‍රතිපන්න ගුණ සමන්වාගත අස්කාරි පුජ්‍යල මහා සංඝරත්නයේ මේ ආවාස කුටිය පූජා වේවා නිර්වාණගාමිනී ප්‍රතිපදාත පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ ආවාස කුටිය පූජා වේවා දරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින් ආදිවංශ ප්‍රතිපදාත පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ මේ ආවාසයේ පූජා වේවා ගොඩුන් සිය දහස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවන්ද මහත්ඵල කර දෙන බැවින් ආහුණයේ ගුණ සමාන් නාගත අස්කාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා ආගන්තුක සත්කාරයන්ද මහත්ඵල කර දෙන බැවින් ආහුණයේ ගුණ සමාන් නාගත අස්කාරි කුජල මහා සංඝරත්නයේත මේ ආවාස කුටියේ පූජා වේවා දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් යක්ෂිනිය කුලසමන් නාගතේ අස්ථාරි කුජල මහා සංඝරත්නයේ මේ ආවාස කුටියේ පූජා වේවා ලෝක ළඟා වැඳීමෙන් පවා නොවේ ලෝක පුරා සම්පත් ගෙන දෙන බැවින් අංජලි කරණීය ගුණ සමන් වාගතේ අස්ථාරි කුජල මහා සංඝරත්නයේ මේ ආවාස කුටියේ පූජා වේවා දෙවියන් මනුෂ්‍යයන් සෑත සමස්ත ලෝකයාට නොවේ ලෝක පුරා සෝපනිසේ හේතු වෙන උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති අෂ්ටාරි කුජල මහා සංඝරත්නයේට මේ ආවාස සෙනසුන පූජා වේවා මේ ආවාස සෙනසුන පරිහරණය කිරීමේදී පරිහරණය කරන සිල්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සීතලෙන් වන පීඩා වලකීවා උණුසුමින් වන පීඩා වලකීවා නැසි නඳුරුවන්ගෙන් අවුගෙන් වැස්සෙන් පින්නෙන් සුළඟින් සතුන් සර්පයන්ගෙන් තද සුළඟ සංඝ මාර්ගයෙන් සිදුවන විපත්ති පීඩා වලකීම මේ ස්ථානයේ සබන සබන පියවරක් ගානේ ඒ සිල්ලුතුන් වහන්සේලාගේ සිතේ සමාධිය වැඩේවා විපස්සනා ඥාන වැඩේවා එවාගේම මේ සේනාසනයේ තුලදීම නලබෝ ධ්‍යාන ලබත්වා ලබෝ ධ්‍යාන වැඩෙත්වා නොලබෝ විපස්සනා ඥාන ලබත්වා ලබෝ විපස්සනා ඥාන වැඩෙත්වා මේ ආවාස කුටියදීම කෙලකුන්නතා සතර මඟ සතර ඵලය පිළිවෙලින් අමාම නිවන් සුව ලබත්වා මෙයින් ලැබෙන ආනිසංස ධර්මයේ තම තමා හදා වඩා තබා පරලෝකයේ මෞඛ්‍ය ගුරුවර බඳු මිත්‍රාදී සියලු ඥාතීන්ට අමාම නිවන් සුව පිණිස පවතිවා ආරක්ෂක දෙවි දේවතා මනුල්ල මෙතින් අනුමෝදන් ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා එවාගේම සම්බුද්ධ සසුනට බෞද්ධ ජනතාවට මහා සංගරුවනට මේ පින්වත් සමතද දේව ආරක්ෂාව සලසා දෙත්වා සතුන් බෝධ වලින් කාන්ත නිවන් සුව ලබත්වා හිතා හිතන දා සෑම සත්නෙත ලෝයේ ලෝකුරා සෝපිනිත පවතිවා තම සමානන්තද මේ කුසල ධර්මයන්ගේ ශක්තිය මෙලෝ වශයෙන් සකලාන්තරායේ සර්වෝපද්‍රයන්ගෙන් තොරව ආයු වර්ණ සප බල ප්‍රඥා විදිනි සීල සමාධි ප්‍රඥා තීර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් මෙලව ජයගෙන, සරණව ජයගෙන, සතර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත අග්‍ර අමාම නිවන් සෝ පිණිස හේතු වේවා වාසනා වේවා කියන සංකල්පනා සිටේ දරාගෙන දැන් වඩමින් ස්වාමින් වහන්සේගේ අතට දැන් වඩමින් දාසාව කියා සංඝ සතුවට පූජා කරමු මේ බාගෙන මේක ගත්තා නම් ඔපි දෙවි. ඔසල අල්ලලා. ඒකත් එනවා. එන්නේ කොහොමද අපිට කිච්චි කරන්නේ? තමයි. පාටි තේල පහට. එයාගේ මම කියන වාස්තය ඕකාසමයන් භන්තේ ඉමං සේනාසනං ආගතා නාගතස්සේ චාකුද්දිසස්සේ යෝගාවචර දික් මහා සංඝස්සේ යථා සුඛං පරිභෝගක්ඛායේ නියාතේන dutiyampi mayang bhante imang senasenang agata nagatase sakuddikase යෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුඛං පරිභෝගස්ථාය නියාතේන සතියම්පි මයං බන්තේ ඉමං සේනාසනං ආගතානාගතස්සේ සාතුද්දසස්සේ ලෝගාවචර භික්ඛු සංඝස්සේ යථා සුතං පරිභෝගත්තායේ නියාතේන අවසර ස්වාමීන් වහන්සේ නිමසේ නාසනය සතර දිගින් පැමිණි නොපැමිණි සුපේසල සික්ඛාකාමී යෝගාවචර මහා සංඝ රත්නයට සැප විහරණ පිණිස සංඝ සතු කොට පූජා කරමු පූජා වේවා පූජා වේවා පූජා වේවා සාදු සාදු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 කෙලින්ත පේච මකසේ සිසිරේ චාපි හොත්තියෝ තතෝ ආතාතේ භෝරේ සංඝාතේ පටිහඤ්ඤති නේනත්තං ච සුඛත්තං ච ජානි කුංච විපස්සිතු විහාරදානං සංඝස්සේ අග්ගං බුද්ධේන වන්නිතං තස්මායි පන්දිතු පෝසෝ සම්පත්තං අත්තමත්තනෝ යානේ කාරණී රම්මේ වාසයෙත්ත බහුසුතේ ඒතං අන්නං ච පානං ච වත්තසේ නාසනානි ච දගේඤ උජු භූතේසු විප්පතන්නේන චේතසා ඒතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛාපනුදනං යං සෝ ධම්මං ඉදං ආයේ පරිනිබ්බාති අනාසෝති ශ්‍රද්ධාවන්ත කෙනෙකුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් දෙවෙනි වසරේදී සවැත්නුවර ජේතවන මහා විහාර පූජෝත්සවයේදී දේශනා කළ අනුමෝදනා ගාථා පෙළයි මේ කියුණේ. විනය පිටකයේහි තුන්ලවාග්ගපාණයේ සේනාසන කණ්ඩකේ මේ දේශනේ සඳහන් වෙනවා. තව සූත්‍රාන්ත පිටකයක් කියනවා. මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා සේනාසනයක් පිරිනැමීමෙන් පරිහරණය කරන භික්ෂු සංඝයා වහන්සේට ලැබෙන ආනිසංස 13ක් කියවෙනවා. මේ ආනිසංස 13ම භික්ෂුන් වහන්සේට දැඩෙන බැවින් මේ පරිත්‍යාග කරන සේනාසන දායක පින්තුන් ලැබෙන ආනිසංසද අතිමහත් බව මේ දේශනාවේ සඳහන් වෙනවා. මේ ගාථාවේ තේරුම මෙහිමයි. සීතං උන්හම් පටියන්ති දෙනතුණක් පරිහරණය කිරීමේදී සීතලෙන් වෙන පීඩා වළකිනවා. කුණුසුමින් වෙන පීඩා වළකිනවා. අතෝ වාලනිගානිතේ නපුරු සතුන්ගෙන් එන පීඩා වළකිනවා. සිරින්සතේච මකසි සිරින්සතේ කියන්නේ බඩගාන සර්පයන්ගෙන් එන පීඩා වළකිනවා. මකසේ මඳුරුවන්ගෙන් එන පීඩා වළකිනවා. කිසිරේ ඉනිරෑමෙන් එන පීඩා වළකිනවා. ඉන වැටීමෙන් එන පීඩා වළකිනවා. උත්තියෝ වර්ෂාපතනෙන් එන පීඩා වළකිනවා. සතෝ වාදාතකේ ഘോരේ සංජාතේ පටිහඤ්ඤති ඒ වගේම දැඩි සුනිමින් වෙන පීඩා වලිකිනවා. දැඩි අවුලක් මින් වෙන පීඩා වලිකිනවා. මේ නැත්තන්ට සුඛත්තන්ට ඒ වගේම විවේකීව සීලයට ගැනීම උපකාරී වෙනවා. සුඛත්තන්ට කායික මානසික විවේක සුවය පිණිස හේතු වෙනවා. යහිකුන්ට සමත භාවනා වැඩිවීමට හේතු වෙනවා. යහ විපස්සිතුන් විපස්සනා භාවනා වැඩිවීමට හේතු වෙනවා. දෙදෙන කරුණු 13ක් තියෙනවා. මේ 13න් 9ක්ම ප්‍රතික්ෂේප වීමේ ආනිසංස 9ක්. ඒ කියන්නේ පඨානි අපහසුතා මගහරවාලීමේ ආනිසංස 9ක් තියෙනවා. සමිනීතු ආනිසංස 4ක් මෙතන තියෙනවා. මේනත් සංච සුගතංච ජායිතුංච විපස්සිතුං කියන හතරේ සමිනීතු ආනිසංස 4යි. ප්‍රතික්ෂේප කලීතු ආනිසංස 9යි. ඒවා එකක් එකක් ගානේ සේනාසනේ පරිහරණයේදී ඒ සිල්වත් භික්ෂුන් වහන්සේලාට ලැබෙනවා. එතකොට භික්ෂුන් වහන්සේ මේ සෙනසුන පරිහරණය කරන්නේ අර දොරකඩින් ඇතුල් වෙනකොටම ප්‍රතිවේක්ෂා කරගෙනයි. ප්‍රතිවේක්ෂාව කියන්නේ භාවනාවක්. පටිසංකායෝනිසෝ තේනාසනම් පටිසේවාමි. යාවදේන සීකස්ස පටිඝාතාය, උන්නාස්ස පටිඝාතාය, දන්ත මකස වාතාතප සිරින්තප සම්පස්සානම් ප්‍රතිඝාතාය යාවදේ උතු පරිස්සය විනෝදනම් පටිසල්ලානාරාමත්තං කියන වදන්තිය ඇටියට පාලි භාෂාවෙන් සමාජ සිංහල භාෂාවෙන් Taman දන්න වචනේ සත්‍වික්ෂා කරගන්නවා ඒක තේරුණ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ශාමි පරිභෝගයෙන් පරිභෝග කරන ලද සසු ආර්යයන් වහන්සේලා දායජ්‍ය පරිභෝගයෙන් පරිභෝගකන් ලද මේ සෙනසුන සීනුවලින් සලකා තණ්හා දික්ඛමානියට නොඇති දායජ්‍ය පරිභෝගයට අනුලොම් වනසේ සීනුවලින් සලකා පිළිගනිමි පරිහරණය කරමි යාවදීන සීතස්ස ප්‍රතිඝාතාය සීතලෙන් එන පීඩා වැළකීම පිණිසද උල්ලාස්ස ප්‍රතිඝාතාය උණුසුමින් එන පීඩා වැළකීම පිණිසද දංශ මකස වාත ආතපේ දැහැලේ ගුණ මස්සංගෙන් වෙන පීඩා වැළැක්වීම පිණිසද මඳුරුවන්ගෙන් වෙන පීඩා වැළැක්වීම පිණිස එවැගේම දැඩි සුළඟින් වෙන පීඩා වැළැක්වීම පිණිසද දැඩි අවුරාකින් වෙන පීඩා වැළැක්වීම පිණිසද තිරිසප සංසස්සාන ගලඹුවන්ගෙන් සතුන් සර්පයන්ගෙන් වෙන පීඩා වැළැක්වීම පිණිසද පරිහරණය කරමි යාවදේව උතුපරිස්සය විනෝදනම් ඒ කාන්තේන අයහපත් කාල ගුණයෙන් අයාසත් ඍතු ගුණයෙන් වැළකීගෙන පටිසන්නානාරාමත්තං චිත්ත භාවනා සමාධි භාවනා විපස්සනා භාවනා පිණිස පරිහරණය කරමි කියලා ප්‍රයෝජනේ සැලකෙනවා ඊළඟට ධාතු වශයෙන් හිතෙනවා යථාපච්චයන් පවත්තමානානි ධාතු මත්නේ නේතානි යදිදන්තේ නාසනානි මේ සේනාසනය සත්‍ය පුජ්‍යලයක් නොවේ ධාතු මාත්‍රයේදී සතුට බුඤ්ජකෝච පුද්ගලෝ ධාතුමත්ත දෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ කෙනෙකුන පරිහරණය කරන ආත්ම භාවයේද සත්‍යයේ පුද්ගලයේ කාසියක් නොවේ ධාතු මාත්‍රයක් කියලා ධාතු වශයෙන් හිතෙනවා ඊළඟට මේක පිළිකුල් වශයෙන් හිතෙනවා එතකොට සබ්බානි පනීමානි සේනාසනානි අධිගොච්ඡනීයානි මේ සෙනසුන් සියල්ලම පරිහරණය කරන්න ප්‍රකණයෙන් පිරිසුදුයි ඉමං කෝටිකායම් පත්වා කියේ දිවිච්ඡනීයානිජායන්ති මේ මගේ දෙතිස් කුණකේ නැමැති කුණු ශරීරයේ සම්බන්ධ වීමෙන් වැළඳ ගැනීමෙන් මේ සෙලසුන පිළිකෝව බවට පිළිකුල් බවටපත් වෙනවා එතකොට මේ ප්‍රතිනේක්ෂාවෙන් කෙරෙන්නේ අන්නාවක් මාන්නයක් දික්කයක් ඇති නොවීම පිණිසයි මේ පරිහරණය කියන්නේ ආනිසංස වශයෙන් ප්‍රයෝජන සැලකනකොට තණ්හාවක් නැහැ ධාතු වශයෙන් මෙනෙහි කරනකොට විසදිකුවක් වෙන්නේ ආත්ම දෘෂ්ටි වෙන්නේ නැහැ. පිළිකුල් වාසයේ මෙනෙහි කරනකොට මාන්නයක් එන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කෙනසුන්ට ඇතුල් වෙන්නේ කුසල් පිටින්. මානසිකාර පිටින් යෝනිසෝ මානසිකාර පිටින් භාවනා පිටින්. තුරුන්වාසේ කබන කබන පියවරක් ගානේ සතෝ සම්පජානකාරීව මේ කෙනසුන පරිහරණය කිරීමේදී උන්වහන්සේට ආනිසංස 13ම කෙනසුන තුලදී ලැබෙනවා. ඒ ආනිසංස 13 පිළිපද කරගෙන උන්වහන්සේ නිදා ගන්නවා නෙමෙයි විනාගෙන හිටියා සමාට නින්දෙන් අවදි වෙලා බලනකොට වටපිටා පෙනෙන්නේ මේ ගස්වැල් කුඩා සතුන් එවාගෙම වනාන්තර ස්වභාවයක්. ඒ දකින්නකොට හිතෙනවා මම මොකද මෙතෙන් ආවේ? මෙතෙන් ආවේ ඉඳාගන්න නෙමෙයිනේ. සදහවතුන්ගේ සිව්පසේ පරිහරණය කරමින් මම මෙතෙන් ආවේ මගේ හිතේ කෙලතුන් යටපත් කරගෙන මඟපර නිවන් සුව ලබන්න නේද කියලා පරියන්යෙන් වාඩි වෙනවා. සීලය වර්ජනා කරනවා සීලයෙන් කොමනක් ඇති කරගෙන සමත භාවනා විපස්සනා භාවනාට හැරෙනවා සමාධියේ සිටේ බලවත් උද්‍යෝගයෙන් පටන් ගන්නා බැවින් ඥාන සමාපatti විපස්සනා ඥාන පහළ කරගන්න සමර්ථ වෙනවා ඒක නිසා මේ සෙලසුන පරිහරණය වික්ෂුන් වහන්සේට සෙලසුන් ජය ගැනීම නැමැති මහා යුද්ධයකින් සතනකින් ජයග්‍රහණය කරන්න හේතු වෙන යුද කඳ උරක් ජය භූමියක් කියලා හිතන්නට පුළුවන් ඒක නිසා මේ සෙනසුන් පූජාවේ ආනිසංස මෙහෙම 13ක් විසු සංඝයා වහන්සේට ලැබෙන බැවින් පරිත්‍යාගකන පින්නතුන් සතර ගමනේදී නිවන් දකින්න තුරු මේ ආනිසංස සියවර දහස් වර ලක්ෂ වාර කෝටි වාර අසංඛ්‍ය වාර ලැබෙන්න පටන් ගන්නවා සතර ගමනේදී සීතලෙන් එන පීඩාවක් නොවී යනවා උෂ්ණෙන් පීඩාවක් නොවී යනවා නැතිනම් දුරංගෙන් පීඩා නොවී යනවා නපුරු සතුන්ගෙන් පීඩා නොවී යනවා සර්පයන්ගෙන් පීඩාවක් නොවිය යනවා. දලබුවන්ගෙන් පීඩාවක් නොවිය යනවා. යක්ෂයෙන් කිල්ලෙන් අවගෙන් කුලගෙන් පීඩාවක් නොවිය යනවා. එවාගෙම නිතරම සමාජ අවශ්‍ය සම්පන්න ලැබෙන්නේ හේතුවක් වෙනවා. එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න පහසු ගන්න සැලසෙනවා. සමාපිත මාසලකදී මඟඵල නිවන් ලබන්න දෙක හේතුවක් නාරෙනවා. අර හැමදාම පින් වැඩෙන පින්කම් හයක් බුද්ධ ශාසනයේ සඳහන් වෙලා තියෙනවා. ආරාම රූපා වන රූපා හේ ජනාසේ සුකාරකා පපංච උදපානන්තේ හේ දගන්ති උපස්සයං මේ ගාථාවෙන් සඳහන් වෙනවා කර්මාය ආරාම රූපා ඒ කියන්නේ පුෂ්පාරාම කලාරාම කියලා වනාන්තර රෝපණයක් තියෙනවා. ගෙඩි හට ගන්නා ගස් වැලීම, මල් හට ගන්නා ගස් වැලීම. මේක ආරාම රූප. එවන පිළිස ගස් වැලීම එවාගේම දැලකලිසගත වැඩින වන රූපා වේදනා හේතුකාරකා ඒ රඳු පාලංහා මං මාවත් සකස් කිරීම එවාගේම පපංච උදපානංච බොනතෙන් ගෙන් හදාගන්නේ හදාදීම ඥාන සම්පකුණු සකස් කර දීම එවාගේ ඒ දගන්ති උපස්සයන් ආවාසයක් කුටියක් පූජා කර ගැනීම ධම්මතා කියලා සම්පන්න තේජනා සංගාමිනෝ ඒ ධර්මයේ හැසිරෙන සියල සම්පන්න ඒ පින්වතුන් ඒකාන්තයෙන් සුගතියට යනවා. ඒ අත්යන්ට සදා පුණ්‍යං පවද්දක හැමදාම මේ පිනේ ආනිසංස වැඩිනවා. මුලින් වැඩි හිතේ පූජනීය මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේගෙන් කියවුණ මේ පින්කමත මේ අතයන් වදනකොටම සමාජ දෙවල උදව් වීමම් පහළ වෙනවා කියලා. එනි සිදුවීම් කියනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බාරණැස් නුවර සිටියා නංගිය කියලා දානපතියෙක්. බොහෝම සදාවත් දානපතියෙක්. දෙලගාමින් ධනෝපානය කරන gedara දන් වැටක් දිගට පැවැත්වෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට බොහෝ තෙන් උපස්ථාන කරමින් සිටියා. එතුමා ඇදුවා හතර දිනෙන් වඩන සංඝයාට සූර්යශාලාවක්. සූර්යශාලාවක් කියන්නේ හතරක් ගොඩනැගිල්ලක්. මේ ශාලාවට බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වැඩම කරවාගෙන සංවදා සංඝසතුවට පූජා කරන වෙලාවේ දෙව්ලොව කෞතුසා භවනයේ තිස්සුදුන් හම් විමනක් පහළ වුණා. අනද මේ මුගලන් මහ රහතන් වහන්සේ ගේනචාරිකාවේ වඩින්දි මේක දැකලා දෙවියන්ගෙන් එනවා කාගෙද මේ ජීවි විමාන මේ තෙසර මංගලකොට මේක තිබුණේ නැහැ මෙතන ඉතින් දෙවි දේවතාවෝ කිව්වා ස්වාමීනි මේක තව ගෙවුල උපාන්නේ නැති මනුෂ්‍ය ලෝකේ කුසල කරන්නේ නන්දි උපාසකතුමා උදෙස පහළ වුණේ එතුමා සූරක් ශාලා පූජා කරනකොට මේක මේ පහළ වුණ ඉක්මනින් එන්න කියන්නේ මේ මනුෂ්‍ය ශරීරය කියන්නේ මැටි බඳුනා කියන්නේ මනුෂ්‍ය ශරීරය අත්හැර දාලා සම්බන්ධනා කියන්නේ මේ දේවාත්මයේ දෙන්න කියන්නේ කියලා පණිවිඩ කිව්වා. බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා පණිවිඩේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ හිතේ දේශනාවක් කළා. හරියට දුර ගමනක් ගිහින් විදේශ ගමනකට ගිහිල්ලා අධ්‍යාපනය ලැබලා බොහෝ ධන දාන්නේ දැස් කරගෙන යම්කිසි ඥාතිවරයෙක් සිය ගමට එනකොට ගමේ නෑදෑයෝ පුදුම විදියට ගම සරසලා මහත් උත්සව ක්‍රියාවෙන් පිළිගන්නවා. ඒ වාගේ පින්කම් කරනකොට පින්කම් නැමැතිනේ නෑදෑයෝ සසර ගමනේදී මතු භවයන් වේදී පුණ්‍ය නැමැති හේනාවරින්ලා පිළිගන්නවා කියන එක පාදා දෙමින් ධර්ම දේශනාවක් කළා. ඒක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනේ සඳහන් වෙනවා විහාර දානං සංඝස් අග්ගම් බුද්දේන දේශිතං. විහාර දානේන අග්‍රවෝ පරිත්‍යාගය. තස්මාහි පණ්ඩිතෝ කෝසෝ සම්පස්සං අත්ථ මත්තනෝ එනිසා ඥානවන්තයා තමාට හිතසෝ පිණිස විහාරේ කාරයේ රාමේ වාසයෙත් බහුසුති. තමාට සුදුසු කැන්නේ සමනීයවත් සිත් සතුටු වෙන සිතට සැලසීම දෙන ආවාස ගොඩනැගිලි කළ යුතුයි. වාසයෙත් බහුසුති. එනිසා අධිගම භවසත ආගම භවසත කියන උතුමන් වාසය කළ යුතුයි. තේසං අන්නංච පානංච වත්තකේ නාසනානිච උන්වහන්සේලාට කීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෙන් සංග්‍රහ කළ යුතුයි. ඒසත් සේතස ධම්මං දේසෙන්තේ සබ්බ දුක්ඛා පනෝදන. ඒ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ දුකින් අත නිදෙනු පිණිස ධර්ම දේශනා කරනවා. යන්සෝ ධම්මං ඉදාඤ්ඤායේ පරිනිබ්බාති අනාසවෝ ඒ ධර්මයේ දැනගත් දානකේතුමා කෙලෙසුන් නැසා මඟඵල නිවන් පෝයෙන් සැරසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පිළිතුන් අහලා ඇති අපේ මහා බෝසතාණන් වහන්සේ කළේ කුටිසේනාසන පූජාවක් ගැන. ඒ කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදු සසුනේදී ජෝතිපාල මානෝක නමින් සිට මහා උගත් ධනවත් කීර්තිමත් පලිවරයෙක්ව සිටිද්දී ගටිකාර කුම්භකාරතුමාගේ සහායෙන් බුදු පාමුලට ඇරියත් බණ අසලත් ඇවිද වෙලා ධ්‍යාන අභිඥා උපදවාගෙන මතු බුදු වෙන බාට විවරණ ලැබුවා. නැවත වරක් ඒ බුදු සමය ඇති කාලයේම මනුලෝ උපන්නා. ජනපදයේක පිටිතර ජනපදයේක සිටුවරේ කියලා උපන්නා. මේ සිටුවරයා තරුණ වයසේදී අමුදරුවන් පෝෂණය කරන තරුණ වයසේදී තමන්ගේ පැරණි මාලිගාවට අලුත් දැව සපයාගෙන එන්න වනාන්තරයට ගියා. හොඳ දැව සොයාගෙන පස්සේ වඩම අතුරුෙක් කරන ගිහිල්ලා දැව කපාගෙන ඉන්නේ. මේ අනුකොට දැක්කා අරණ්‍ය වාසයේ භික්ෂුන් වහන්සේ නමක් සුපිලිසන් ඇඳ පෙරවාගෙන පින්ද පාට වර්ණවා දැක්කා. කවදත් හිල්ලුතුන් දැකීමෙන් පහගෙන සිත් ඇති මේ බෝසත් උතුමාට මේක පුදුම ප්‍රසාදයකට හේතුවක් වුණා. බලාණී කිය වඩිනතුරු. මේ ස්වාමීන් වහන්සේ කියමන් වෙලා ගම්පලාතට පිටත් වුණාට පස්සේ මේ අඩිපාර දිගේ ඇත්තේ කැලයට ගියා. කොතනද මේ වැඩෙන්නේ කියලා බලන්න බැලුවම ගහක් මුලින්දල තියෙනවා. කුටියක් නෑ, පන්සලක් නෑ, ගල්ලෙනක් නෑ. මෙතුමා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේත් අපි වාගේ කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේටත් අපට වාගේ මාළිගාවක් හදාගෙන හොඳ සේවක සේවිකාවන් අමුදරුවන් රන්දිදී මුතුමනේ කැටුව ජීවත් වෙන්න පුළුවන්. එසේ නමුත් මේ සියල්ලෙන් වෙන් වෙලා කතාවකත් සඳ පෙරවාගෙන මේ වනගත මෙති මඳුරු කේද අවැස සුලං විසුකුරු චාරපාදීන්ගේ පවා පීඩා විඳිනින් මේ සසුන් පිළිවෙත් පුරන්නේ මුන්වාසයේගේ තියෙන නෛෂ්ක්‍රාම්‍ය අභ්‍යාසය නිසායි. මෙවැනි උතුමන් උපකාරණීය ප්‍රතිමා පිනක් කියලා තමන්ගේ ගමන නවත්තලා ඒ වැඩහිටියේ ගහ කිට්ටුවේ කුඩා කුටියක් ඇදුවා. පන්සලක් ඇදුවා. ඒකෙන් ලී කපලා ලී හිතවලා කැලෑවෙන්ම කුඩින් කපලා වහලක් හදලා වහලට <clears throat> කලකොල එවිලි කරලා වටේට දැව වලින්ම ආවරණය කරලා කුඩා දැව වලින්ම ඇඳක් ඇටයට මැස්සක් අදලා මේවා ඇතුවක් කෙලික කෙලිකව. කලේ දී දඬු කියනවා වැය කියනවා ඒෙන් තමයි එන්නේ. ස්වාමීන් වහන්සේ ගමේ පිරිසුදා වළඳලා ඉර අවරුණාට පස්සේ මෙතෙන් ආවා. අවිලා මේ කුටි ඇතුළත මේ වාඩි වුණා. මෙතුමාගෙන් වැඳලා ස්වාමීනි මේ වාගේ කුටි සෙනසුන් ස්වාමීන් වහන්සේලාට කැපද එසේ පින්නතේ මේක හරියම වටිනවා මම මෙතෙක් කල මේ ගහමුණු හිටියා වැස්සට තෙමුණා පිනි බෑවා සතුන් සර්පයන් මගෙන් ඇඟ උඩක් යන්න ඇති මැටි මඳුරුකේද අපමණයි දැන් ඉතින් මේ කුටියේ මට නොතෙමි ඉන්න පුළුවන්නේ ඔබතුමා මේ කුටිය හැදුවා නම් ඔබතුමාගේ දැයට සිතෝ කැතුව සම්පන්න ලැබෙන සුරපුරක් වැනි වාසනාවන්ත දෑතක් ඒවා කියලා පින් දුන්නා එවෙනාවේදී මේ බෝසතුන් වහන්සේ කියවා ස්වාමීනි මේක తాවකාලික කුටියක් ස්වාමීන් වහන්සේ මමත් මගේ අමුදරුවන් සමග ඔබ වහන්සේ කැප කරදායි කියෝ. එසේ පිළිගන්නු මැනව. ස්වාමීන් වහන්සේ මට අවසරයි මම මේ කිත්තු ස්ථාවර කුටියක් හදනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ගමේ පින්ඳ පාත වැඩිහාම දානි ලැබුණා හෝ නොලැබුණා හෝ වැළඳීමට අපේ ගෙදරට වඩින්න ඕනේ කියලා මේ මා ආරාධනා කරලා වැඩි දවසක් ගියේ නෑ එතන කුටිය හැදුවා. ස්ථාවර කුටියක් හදලා කුටියේ ප්‍රවාසී ඇඳ කුටියක් ඉලි කොට්ටනේ සියල්ලම යටත් පිළිසෙන් දුන් කබල බව සියල්ලම සම්පූර්ණ කළා. සම්පූර්ණ කළ ස්වාමීන් වහන්සේ කුටියට වඩා හිඳුවන දිනපතාම උපස්ථාන සැලසුවා. මේ ස්වාමීන් වහන්සේ අප්‍රමාදව සිල් රැකලා භාවනා වඩලා ඒ කුටියේ ජීවන සියලු කෙලෙස් නැසා රහත් වුණා. මේ මහෞත්මයන් වහන්සේ ජීවිතාන්තයේ දක්වා මේ සාතන් වහන්සේ දුක් ස්ථාන කළා පිරිනිවීමෙන් පස්සේ ආදාන කටයුතු ඔක්කොම සමන් කළා. මේ කුසල බලයෙන් ඒ බෝසතාණන් වහන්සේ අවුරුදු අසංඛ්‍යයක් ආස ඇති කාලේ හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. හත් වාරයක් අසංඛ්‍යයක් ඇති කාලේ. එයින් හත්වෙනි වාරයේ මහා සුදර්ශන නමින් රාජ්‍යයටපත් වුණේ. මහා සුදර්ශන රජතුමාට චක්‍රවර්ති රාජ්‍ය ලැබුණා. එතුමාගේ නගරයේ ගොදුන් 12ක් දිග ගොදුන් 8ක් පරණ විශාල නගරයක්. ඒක කියන්නේ කුසාවතී රාජධානිය කියේ. මේ කුසාවතී රාජධානිය වටේට ප්‍රාකාරවල් හතක් තියෙන අසත්තුරුනේ. ඒ ප්‍රාකාරවල් අතරේ දිව්‍යනේ සූර්යනාදේ විහිදෙන කල්ගත් පන්ති හතක් තිබුණා. ඒ වගේම නගරයේ හතර පැත්තේ වාහකඩ හතර අතරට කල්පරුක් හතරක් පහළ වුණා. රජමාලිගාව ඇතුළේ සියලුම ගොඩනැගිලි ශාස්ත්‍රවලින් නිර්මාණය වෙලා තිබුණා. ඒ කාලේ ජම්බුද්වීපයේ නගර 84000ක් තිබුණා. හැම නගරයකම එක එක රාජමාලිගාවක් තිබුණා. හැම නගරයකම එක එක රාජ මාලිගාව අවට උයනක් පොකුණක් මේවා තිබුණා. මේ වාගේ පුදුම සම්පත් ඇතුව මේ මහා සුධර්ම රජතුමා කුමාර කාලේ අවුරුදු 84000ක් ගත කළා. උපරාජ කෙනෙක් හැටියට අවුරුදු 84000ක් ගත කළා. ඉන්පස්සේ පියාගේ වැමින් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. මේම දිගකලක් රාජ්‍ය කරන අතර මෙතුමාට කල්පනා වුණ මේ සම්පත් මට දෙවියෝ දුන්නා නෙමෙයි. මව්පිය උරුමයෙන්ම ලැබුණත් නෙමෙයි. මම සතර දන් දීලා තියෙනවා. කීවර පින්නපාත සේනාසන ගිලන්පස මේවා පරිත්‍යාග කළා කියලා. එවාගේ සීගකල කියනවා, මෙත් වඩලා කියනවා. මම නැවතත් මේ වගේ කරන්නට ඕනේ කියලා නගරයෙන් පිටත් පෙර තැනක් බැලුවා මෙතන මම දන්සලක් හදන්න ඕනේ. දන්සල මේ මේ විදිහට හදන්න ඕනේ කියලා හිතාගෙන ආවා. බෞද්ධා ගිහින් බලනකොට මෙන්න දන්සලක් පහළ වෙලා. එදා අර ස්වාමීන් වහන්සේ කුටිය හදාපු පිළ. මම මෙතන හදන්නට ඕනේ පොකුණක්. මෙතන උයනක් හදන්න ඕනේ කියලා එක එක හිතුවනේ හිතුව ගමන් ඒ කෝප පහළ වුණා. එදා ඒ ස්වාමීන් වහන්සේට පැල් පහකට පොකුණක් හදලා දුන්නනේ. ගස් සඳහා ගස් අවලා දුන්නනේ. ඒ පිළිම එනේ මේවා හිතූ පසූ හැටියට පහළ වුණා. ඇත්තෙම මේවා අද කාලේ අහන්න නැති නිසා මේවා සිදු වුණාද කියලා සැකෙටෙන්ඩක් පුළුවන් ඇතැම් විට. නමුත් මේවාට කියන පුණ්‍ය ඉරිදි කියලා. මේ බලය. ඉතින්වාසේ කල්පනා කළා මේක මම දිගට පවත්වන්න ඕනේ කියලා මුළු ජම්බුද්දීපේ මිනිස්යාට දැනුම් දුන්න මගේ දානශාලාවට එන්න දිව්‍යනේ ආහාර පාන වැනි ප්‍රණීත ආහාර පාන කල්පලෝකයෙන් ලැබෙන අඳුම් කලනෝ අලියකොත් හැම දෙයක්ම සම්පත් මේ මහජනයාට දන් දුන්නා. මේ දන් වැටේ අවුරුදු 84000ක් පැවැත්තුවා. ඔයින් අතරේ රජර වැටේ එකතු වෙලා කල්පනා කළා පුරජිරු දෙවි කෙනෙක් වාගේ. සත කියන්නේ දෙවි කෙනෙක් වාගේ සම්පත් බෙදා දෙනවා. අපේ සජිරවන්ට උපකාර වෙනු කියලා විශාල මුදලක් එකතු වෙලා කෝටි ගාණක්. රජුරන්ගෙන් දෙන්න බැලුවාම රජුව බාරගත්තේ නෑ. ඊවා මට මේ තියෙන දේවල් දින ඉවර නෑ මට ඒක ආදන්නේ කියලා. පස්සේ නගර වැසියෝ කිව්වා නෑ ස්වාමීන් දේවයන් වහන්සේ ආපු වාසයට හොඳ මාලිගාවක් හදන මෙන්න මෙතනයි හදන්නේ කියලා පැනස් ගේගෙන කතා කළා. කවුදා බලවට මෙන්න මාලිගාවක් පහළ වෙලා මේ මාලිගාවේ කූටාගාර 84000ක් තියෙනවා. කූටාගාර කියන්නේ අර දලදා මැදුර කියන්නේ පත්කිරිත් වාගේ මුදුන්. මුදුන් වහලවල් ඇති කූටාගාර 84000. ඒකට තෙල පියන් 14ක් උසයි. මේකට නමක් ලැබුවා ධම්මකපාදාරි කියලා රජුරවන්ට බාර දුන්නා. රජුරෝ කල්පනා කළා මේ මාලිගාවෙන් මම ලොකු වැඩක් කරන්න ඕනේ කියලා රජමාල් පුතාලන්ට උකුණු පෙරන් දෙවුවා. නැතිම තුරුන් අනුශාසනා කළා කිව්වා මම මේ ධම්මක ප්‍රාසාදයට යනවා භාවනා කරන්න. මට මේ මෙතේලාවේ ආහාර වේලගෙන එන්න කැපකරුවෙක් හරි කිසි කෙනෙක් එන්න එපා. මම පණිවිඩයක් දෙනකන් කිසි කෙනෙක් එන්න එපා. මට විවේකීව භාවනා කරන්න මෙතන අවසර දෙන්න කියන ජටපුතානන රාජ්‍ය පවරලා මැතිම තුරුන් ආවාද දීලා මේ මාළිගාමියේ පියගත පෙළ මුදුනට නැංගා නැගලා තමන්ගේ හිතට කිව්වා කාම විචාරකයේ මෙතන නවතිනු ව්‍යාපාර විචාරකයේ මෙතන නවතිනු විහිංසා විචාරකයේ මෙතන නවතිනු ඉන් ඉදිරියට නොයනි කියලා හිතට අනක් දුන්නා ඒ අන දෙනකොට පුදුමයි පූර්ව ජාතියාර ස්වාමීන් වහන්සේ රහත් කෙනෙක් උපස්ථාන කළානේ උපකාර වුණානි ඒ පිළිබෙලින් මාළිගාට ඇතුල් වෙන්න මත්යෙන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන පහළ වුණා. දැන් ධ්‍යානලාභියේ ධ්‍යානලාභියේ කැටේටයි මේ මාළිගාවට ඇතුල් වෙලා භාවනා කරමින් සිටී. අවුරුදු කීපයක් නෙමෙයි අවුරුදු 84000ක් කෙනෙක් එක කතාවක් නැතුව භාවනානුයෝගී හිටියමුණ තරම් වාසනාවන්ත කාලයක් ඉඳද්ද මේ අවුරුදු අසංකේය පිරෙන්නේ කිට්ටු කාලයේ දෙක දවසක රජුරන් හිතුණ ඥාතීන් දකින්න ඕනේ කියලා. ඥාතීන් නැතිලා අපේ රාජ්‍යරෝ දකින්න ඕනේ කියලා. එක දාසේ මේ සිතෙන් සිතට ආරමුණු එකතු වුණා. මේක තමයි අර අද කාලේ ටෙලිපති කියලා කියනවානේ. හිතනදී කාගෙනකොට දැනගන්න සලස් වෙනවානේ සිතෙන් සිතට කතා කරලා. ඒ වගේ තත්ත්වයක්. ඉතින් මේ බෝසතාණන් වහන්සේ සිතුපදේ ඥාතීන් දරුණා. ඥාතීන් ඔක්කොම ආවා. භද්‍රා දේවිය ඇතුළු 84000ක් විතෝරු හිටියා. ඒ වගේම ජේෂ්ඨ පුත්‍රයා ඇතුළු පුත්‍රයන් 17කට වැඩි හිටියා. නැතිව මෙතුරු ඔක්කොමත් එක්ක ආවා. මේ බෝසතාණන් වහන්සේ තමන් උපස්ථායකයාට කිව්වා මැද මිදුලේ අසනක් පනවන්න. දිවට පොඩි පටු ඇඳා. ඉතින් බෝසතාණන් වහන්සේ ඕකේ දිගා වුණා දකුණ ඇලේ. දකුණ ඇලෙන් දිගා වෙලා ඉන්නකොට නෑදෑ වෙලා වැන්දා. ඒ වෙලාවේ භද්‍රා දේවියට හිතුණා අපේ රජුට අපවත් හේතුව කියලා. ඒ නිසා ආරාධනයක් කළා. ස්වාමීනි ඔබ වහන්සේට මේ කුසාමතේ රාජධානිය ඇතුළ නගරය ඇතුළ නගරවල 84000ක් තියෙනවා. මේ නගර 84000ේ මාලිගා 84000ක් තියෙනවා. එක එක මාලිගාවක සිංහාසන 84000ක් තියෙනවා. සංගොඩුන 84000ක් තියෙනවා. සංකඩු 84000ක් තියෙනවා. එවාගෙම රන් මිරිවැඩි සංගල් 84000ක් තියෙනවා. සං නලාකට 84000ක් තියෙනවා. එවාගෙම අස්වරත 84000ක් තියෙනවා. අස්වාන 84000ක් තියෙනවා. ගිලකසා පරිහරණය කළ වස්ත්‍ර කෝටි කසේකණු ප්‍රතිපිල 84000ක් තියෙනවා. ගිලකසා සමන් වාසයේ වෙනුවෙන් පිරිනමන සෝදහාරණේ බත බස්සලි 84000ක් ලැබෙනවා. මේ වාගේ සෑම සම්පත්තියක් 84000ක් බැඳින් තියෙන මේ කුසාවතී රාජධානියෙහිම නැවතත් උපදින්න අව අපි ආරාධනා කරන නැවතත් කුසාවතේ රාජධානී රජ කුමරේ කියලා උපදීවා කියලා ආරාධනා කළා. බෝසතාණන් වහන්සේ කිව්වා දේවයන් වහන්සේ එසේ නොකියව. මේ මේ කියන්නේ. දේවයන් වහන්සේ වාසිර මේ මේ සම්ප්‍රප්ත අසුවා අදහස බැගින් කියනවා අලපතන ගියක්ක් රැඳෙන්නේ නැතුව වගේ නෙළුම් මලක ගියක් බිඳුවක් රැඳෙන්නේ නැතුව වගේ මේ වගේ බිඳක්වත් ආසා ප්‍රබා නොගන්නසේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. දෙවියන්ට කඳුළු වැටුණා. එසේ ආරාධනා කළා. ආරාධනා කළා බෝසතුන් වහන්සේ ලොකු අනුශාසනාවක් කළා. මම කුඩා කලපතන් නිති සංසය දැක්කා කොහයකසේ දැක්කා සිව්ගම මෙහෙරණ වැඩුවා අවුරුදු 84000ක් මහා දානය දුන්න අවුරුදු 84000ක් භාවනාවේ ජීවාසය කළා මා සිදු කරගත් සියලු කුසල් මගේ දරුවෝ මගේ නෑයෝ මගේ ඥාතිවරු මගේ රටවැසියෝ අනුමෝදන් වෙත්වා ඔබ ඇතුලේ මෙතෙක් කල මං ජීවත් වෙන කාලයේදී මගේ කෙදරින් යම් පමාදකක් එනන් සමාවෙත්වා ඔබ අතරින් වෙන්වීම මං අද බඹතලේ තියනවා බඹතලේ රැඳෙන්නේ නැවත මනෝලෝකණයෙන් පාරමී පුරා මස්වනාවිතේ ලෝසුරා බුදු වෙනවා. ඔබ සෑම දිනාටගේ බුදු පිරිසට ඇතුල්නේ අමා මහ නිවන් සුව ලබන්ත වාසනාව වේවා කියලා මෙත්ියා ගත්තා. ඒ වෙලාවේ ඉඳා පිටිගේ ආත්මයෙන් බඹලෝ උපන්නා. පිටිලලා. අයමන් මනුෂ්‍ය ලෝකෙට ඇවිල් පාරමී පුරමින් තමයි මේ භද්‍ර කාලයේ සතරෙනි බුද්ධ ශාසනයේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළ වී ලෝතුරා බුදු වුණේ. මේ ප්‍රවෘත්ති අනදමා හිමියන් වහන්සේ දේශනා කළ පිරිනමන්නේ වැඩි ඉඳගෙන. මේ දේශනාවට කියනවා මහා සුදර්ශන සූත්‍රය කියලා. මේ දේශනාව තුළින් අපට පැහැදිලි වෙනවා එකම ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙකුට නමුත් කුටියක් කරවා පූජා කිරීමෙන් මොනතරම් අනුශාසනින්ද බුදුනේ නැත්තම් තවත් බොහෝ කාලයක් අනුශාසනින්නේ කියලා කියනවා. ඒ බුදු වීමේ කියන උසස්ම තත්ත්වයටත් ඒකත් ඒ කුසලයක් හේතු වුණා. මේ අනුසලක බැලීමේදී පරිත්‍යාග කරන දේ අතුරෙන් උසස්ම පරිත්‍යාගයක් තමයි ආවාස පූජාව. එක්තරා දිය පුත්‍රයෙක් අසා කියනවා කින්නදෝ බලදෝ හෝති කින්නදෝ හෝති වන්නදෝ. කින්නදෝ සුඛදෝ හෝති කින්නදෝ හෝති චක්කුදෝ ආදී සස්ගතාරකින් කියවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාය බලය දන් දුන්නා යන්නේ කොහොමද? කුමක් ජීවෙන්ද? ශරීර වර්ණය ලැබෙන්නේ කුමන පරිත්‍යාගයකින්ද? එවාගෙම සැප විහරණ ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද? එවාගෙම නේත්‍ර සම්ප්‍රාප්තිය ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද? ආයුර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ කවර පරිත්‍යාගයකින්ද කියලා ප්‍රශ්නයව. ඒකට සරුවඥන් වහන්සේ දේශනා කළේ අන්නදෝ බලදෝ හෝති වස්සදෝ හෝති වන්නදෝ යානදෝ සුඛදෝ හෝති දීපදෝ හෝති චක්ඛුදෝ සෝචසබ්බ දදෝ හෝති යෝ දදාති උපස්සයං අමතං දදෝච සෝ හෝති යෝ ධම්ම මනුසාසති. ඒ කියන්නේ කාය බලය දන් දුන්නා වෙන්නේ කාය බලය ලැබෙන්න හේතු වෙන්නේ ආහාර පාන දන් දීම. ශරීර වර්ණයේ දන් දුන්නා වෙන්නේ ශරීර වර්ණයේ ලබන්න හේතු වෙන්නේ ජීවර වස්ත්‍ර පරිස්කාර දන් දීම. කායික මානසික සැප දන් දුන්නා වෙන්නේ කායික මානසික සෝය ලැබෙන්න හේතු වෙන්නේ ඥාන වාහන ගමන් පහසු පූජා කිරීමයි. නේත්‍ර සම්ප්‍රත්‍යය දන් දුන්නා වෙන්නේ නේත්‍ර සම්ප්‍රත්‍යය ලබන්න හේතු වෙන්නේ සදීක උපකරණ පූජා කිරීමයි. ඒ වගේම ආයු වර්ණ සත බල ප්‍රඥා සියල්ල දන් දුන්නා වෙන්නේ ආයු වර්ණ සත බල ප්‍රඥා සියල්ල ලබන්න හේතු වෙන්නේ ආවාසයක් කුටියක් පූජා කර ගැනීම. ඒ වගේම යම් කිසි කෙනෙක් ධර්මානුශාසනාවක් කරනවා නම් ඒක නැත්නම් අමෘතේ දන් දෙන්නේ වෙනවා කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එනිසා ගන්නේ ආවාස පූජාව තුලින් අපි දන් දීලා කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන සම්පස්සියල්ලමයි. මේ ආනිසංස වශයෙන් සමන්ද සතර ගමනේදී ආනිසංස අනිවාර්යෙන් ගලාගෙන එනවා. ඒ අනුව සලක බැලීමේදී අද මේ උතුම් දවසේදී දැන් ඉතින් මේ විසක් මාසය ආරම්භ වෙලා යන්නේ. දැන් විසක් මාසයේ අවපක්ෂය අද 8 වෙනිදා. හරියට 8වක් පොයේ දවසක්. අවපක්ෂය 8වක් පොයේ දවසක්. ඒ දවසේදී මේ නා උයන ආරණ්‍ය සේනාසනයේ උදේ පාන්දරම දානෙත් අදාගෙන මේ සංඝ රත්නයක් වඩා වඩා වැඩමවාගෙන මෙතෙන් පැමිණීමේ විශාල පින්කමකට පියනගුවා. ඒ එන ගමනේදී තමා ධර්ම සාකච්ඡා කළා. එවාගෙම යහපත් කුසාසිතෙන් පැමිණියා. පැමිණ සංඝ රත්නයේ තවත් පුද සත්කාර පවත්වලා දැන් මේ දානෝපස්ථාන නිමවාගෙන මේ පෝජනීය මාහිමියන් වහන්සේ පෙරමුණේ සබාගෙන මේ දුෂ්කර ගමනක් කියමන් කරගෙන කුටි සෙනසුනට ආවා. කුටියේ දකිනකොට මේකේ බලවත් සතුටක් ඉඳගත්තා. ඒ කියන්නේ මේක දකින එකන් තමන්ගේ හිතේ කොයි විදිහද කියලා අරමුණක් තිබුණේ නැහැ කුටියේ කොයි විදිහේ එකක්ද කියලා. නමුත් දකිනකොට අපට කාටවත් පැහැදිලි වෙනවා මේක හොඳ විවේක තැනක තියෙන්නේ. ගස් පෙරන් සහිත තැනක තියෙන්නේ. සත්‍යයේ අඩු තැනක තියෙන්නේ. ගමන බිමන දුෂ්කර වුණත් මෙතෙන් ආවයන් පස්සේ ඉදී මේක සමාධි වෙනවා. ඒ වාගේ වටිනා ශේත්‍රයක මේක පිහිටා තිබෙනවා. කුටියට අවශ්‍ය ආවිච්චපන්න දැන් සම්පූර්ණයි. අඳ කුට ඇතුලේ කොත්තම එක දේවල්, එවාගේම නාන කාමර, වැසිකිලි පහසුකම්, ජල පහසු, ඉදිරි පහසු කොහොම දැන් මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. එනිසා දැන් මෙතන ස්වාමින් වහන්සේ නමකට දිවා රාත්‍රියේදී කාය විවේකයෙන් සිය රකින්න පුළුවන්. චිත්ත විවේකයෙන් සමාධි වඩන්න පුළුවන්. උපදී විවේකයෙන් විපස්සනා වඩා මඟපර නිවන් සුව ලබන්න පුළුවන්. මේ ත්‍රිවිධ මහා විවේකයේ ලබන්න හේතු වෙන උතුම්ම ශේත්‍රයක් උතුම්ම ආවාසයක් උතුම්ම සේනාසනයක් අපේ ධාර්මික වූ ධනෙ යොදලා මහා සංඝ රත්නයේ වෙත අපි නිදහම් කරගත්තා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ මේ කුසල සම්භාරයේ තුලින් අපේ චිත්ත සංකාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. බෝධිපාක් ධර්ම 38 වැඩුණා. කාර්මයේ 10 වැඩුණා. මහා මංගල ධර්ම 38 වැඩුණා. කරණීය ධර්ම 15 වැඩුණා. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍යක්ඥාද වැඩුණා, දස පුණ්‍යක්ඥා වැඩුණා, දස කුසල කර්මපතේ දෙමින් වැඩුණා, ඒ වගේම සිව් ගම ගේරණද වැඩුණා, සතර සංග්‍රහ වස්තුද වැඩුණා, අපට ඥාන අභිඥා මාර්ගඵල දක්වා යාගමට සුදුසු උතුම් පුණ්‍ය බලයක්, පුණ්‍ය භාග්‍යයක්, පුණ්‍ය නිදානියක් මේ තුලින් වැඩුණා කියලා අපි හිතේ සතුට සැනසෙන්න ඇති කරගනිමු. එකේ සතුටේ නතර මේ කුසල සම්භාර ධර්මය අව්‍යාපිනේ සැලසෙන බුදු සසුන මොනම අධර්ම බල වේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ දුදුලන බබලන චන්ද්‍ර සූර්ය මණ්ඩලයේ මේ අපරාජිතෝ විරාජිතව අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව ශ්‍රී ලංකා ජීවිතේ පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. එවැගේම ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන විඥාන විපස්සනා ඥාන මාර්ගඵල නිර්වාණ අවබෝධය ලැබමින් සදාම් ආලෝකයේ ලෝක බෙදාගෙන පිළිස අප ගන්නා මේ උත්සාහය අපේ මේ කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා කියලා සිත් පරදවා ගනිමු. ශාසනා රක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයක් විශේෂයෙන් මේ නා උයන ආරණ්‍ය සේනාසනයේහි ඈත තේන් නැතුවක් බොහෝම දෙවි දේවතා මණ්ඩලයක් නිතරම පින් අනුමෝදන් වෙමින් සිටිනවා. ඒ මේ දිව රාජ මණ්ඩලයටත් නීතලේ පටන් බමතලේ දක්වා විසින දස දිසා වාසී දස දහසක් ලෝක ධාතු වාසී සීලම දිව මණ්ඩලයට මේ පුණ්‍යලාභයත් වේවා ඒ දෙවි දේවතා මනුල්ල ආයු වර්ණ සතබල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ කෙලෙතුනට මේ ගායක මෞපිය දූදරු සෑම දෙනාටද සංගරුවනටද ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා සතෝ බෝධුවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණු එවැගේම අභාව ප්‍රාප්තෝ මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත් ප්‍රාණියම් තා ඥාතීන් යුතු දික්සතර දීhari ඒ සියලුම සියපන් ලෝකයේ පින් බලාපොරොත්තු ඥාතේ පිළිසෙට මේ පුණ්‍ය ලාභයක් වේවා මෙකින් මෙලින් මේ සමගෙන භවයක් පාසා සුගති සම්පත් විඳිනී දානාවේ දසපාරමී සපුරා සතෝ උතුම් භෝගී ඥාන වලින් අග්‍ර අමාමහ නිවන් සුව ලබත්වා ආචා කරුණාවෙන් පින් පමුණුවමු. එසේම හිතවත් මෙදා සයිත්වා සෑම සත්‍යයන්ම මෙම පූජන ස්ථානයේ චිතාවට ගම් නගර ලංකාව ගඹදිවනේ සක්වල සීල සක්වල දසදිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්වෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා පාරිසත්‍ය ආභෝගයෙන් ශාන්ත නිවන් සුව ලබත්වා ආශ්‍රය මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ කෙර ජීවනයේ පැතෙනින් සංගරෝණේ කායු වර්ණ සපබල ඥාන පිරිනමමින් පාරමී තීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග තීරසයෙන් බෝධිපාක් ධර්ම තීරසයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සිද්ධ කළ මේ උතුම් ආවාස සෙනසුන් පූජාමය කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින්ද, කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් සමරටේකද මෞපිය දෙකල අනිකුත් මේ මෞපිය දෙකල දරු පිරිස ඇතුළු මුණුබුරු මිනි පිරිස ඇතුළු පවුලේ සෑම දෙනාටම ඊතර මෙතර ජීවත් වෙන දරුවන්ට ඥාතීන්ද එවාගේම සහයෝගයට ඉන්නේ දෛවර මහත්මයලාගේ අනුග්‍රහක සමට මේ කුටිය සෙනසුනි ඉදිකිරීමට සහාය දුන්න බාසුන්න හේලාට මේට අනුශාසනා කළ පූජ්‍ය ස්වාමින් වහන්සේලාට එවාගෙම ග්‍රාම්‍ය සැපය වූ සිළු දෙනාටත් යාන වාහන පදවමින් ග්‍රාම්‍ය ප්‍රවාහණය කළ සෑම දෙනාටම ඒ සඳහා මේ පාරවල් සතුවල් අර තෙන් මේ විදුලි කම්බි මාර්ග ආදී සම්පාදනය කළ සෑම දෙනාටම මේ කුසල සම්භාරය අත්වේවා ඒ හැම දෙනාට මෙලෝ වශයෙන් අතනී ප්‍රසං අපලෝපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරිදුතු අඳුරේ ගුරු වේවා ලබන පියවරක් ගානේ රත්නත්‍රයේ චතුතු විති මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජපොර චතුරු ගිනි ජලවක විස අවියාව දාදි විපත්ති වලකේවා කායික පීඩාදියක් නොම වේවා කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසයෙන් ඉතුරෙන් සතයෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක්මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාගේ සමෘද්ධිමත් වේවා දින්සත් සතුවර්ෂාලික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටින් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා ගන්නට ජාති ජාතිත් වාසනාව වේවා. කින්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුසසුනේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීතේ ලෝකෝත්තරාබ්‍රාහ්මා නිවන්සෝ පිණිසම මේ උතුම් සේනාසන පූජා මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු